විඥාන ලෝකය කියන්නේ ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍ය මිනිස්යාට අවබෝධයක් නැහැ නුවණක් නැහැ විඥාණයට බාහිරව විඥානයේ මිදුණු ස්වභාවයක් ගැන අවබෝධයක් නැහැ. ඒක ධර්ම ධර්මස්ෘතය ඒ කියන්නේ මේ අසෘතවත් පෘථග්ජන භූමියේ සත්වයාට පවා විඥාණයෙන් තොර අත්දැකීමකට ඒ නුවණක් ඇති වෙන්නේ නැහැ. මෙතන සාමාන්‍ය මිනිස්සෙකුට තේරෙන්නේ නැහැ මේ දහම විඥාණයට විඥානයේ ඒ විඥාන සීමා වලල්ලෙන් අභිභවාගිය ස්වභාවයකට අවදි වෙනවා. ඒ කියන්නේ අපගේ මේ ඇසට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට දැනෙන දේ, දිවට දැනෙන දේ, කයට දැනෙන දේ තමයි විඥාන මායිම. විඥාන කොට මේ විඥාන මායිමේ ඇතුලේ තමයි සැප දුක් විඳින්නේ ලෞකික භූමිය තුල. නමුත් ස්වාමීන් වහන්සේ අපි මේ සතිය වඩනවා කියන්නේ සිහිය සිහිය සිහිය නුවණයි වඩනවා කියන්නේ ඇත්තටම මේ විඥාන මායාව අභිභවාගිය ඒ ඒ පරම සත්‍යකට අවදි වෙනවා. මේ අවදිය තමයි ඥායස්ස අධිගමයි කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. ඥානයේ තමයි මේ අවදි වෙන්නේ. ඒ ඥානයේ අවදිවීම තමයි ධර්මයේ විවිධාකාර පැතිකඩයන් ඔස්සේ විවිධාකාර මේ මේ මේ මෙතන තියෙනවා ප්‍රඥාව කියන්නේ ඒ මෙන්න මේ නුවණ මෙන්න මේ සීයත් නුවණත් සමග විඥාන මායිමෙන් මිදුණු ඒ සත්‍යට අවදි වීමේ ඒ සත්‍ය දැකීම තමයි ප්‍රඥාව කියන්නේ. ඒ ප්‍රඥේ දැන්නේ ඒ ඒ ප්‍රඥා ලෝකය කියන්නේ ඒ විඥාණයට ඒ ඇසට ගෝචර ඒ ඇසට ගෝචර සීමාව ඒ සීමාවට එහා ගිය පරම සත්‍යයකට අවදි වෙනවා. ඒ ඒ සීහත්කමත් එක්කයි අවදි වෙන්නේ. ඒක වෙන විදිහකට කියනවා නම් අපි මේ මේ සාමාන්‍ය මිනිස්සෙකුට කියන විදිහට කියනවා නම් ওই ගැඹුරට යන්නේ නැතුව ඇහැ අරිනකොට ලෝකේ මැවෙනවා. පේනවා. ඇහැ වහනකොට ඒ ඒ ලෝකේ එතනම නැති වෙනවා. අපි ගත්තොත් දැන් මේ අපි කාමරයකට යනකොට දොර අරිනකොට අපිට ඒ කාමරේ ලයිට් එක දාපු ගමන් දැන් දොර සමහර අපි අලුත් මේ නවීන පන්නේ ගෙවල් තියෙනවා දොර අරිනකොටම ලයිට් එක වැටෙනවා. එළිය වැටෙනවා. දොර අහනකොටම ලයිට් එක වැහෙනවා. මෙන්න මේ වගේ අපේ ඇහ අරිනකොටම ඔක්කොම පේනවා. ලෝකෙම මැරෙනවා. අර ඒ අර තනද කියලා තියෙනව නේද? ඒ වගේ ඇරෙනකොට ලයිට් එකක් පත් වෙනවා, වැහෙනකොට අය ඔෆ් වෙනවා. තමයි මේ අපි මේ ඇහැ අරිනකොට ලෝකෙම එතනම මුළු ලෝකෙම එතනම හැවෙනවා. ඇහැ වහනකොට මුළු ලෝකෙම එතනම නැති වෙනවා. මෙන්න මේ අත්ගමේ අත්ගමේ දකිනා කියන්නේ වය ඥානය කියන්නේ උද්‍යප්ප ඥානය කියන්නේ මේක දකින්න නුවණක් පහළ වෙනවා. මේ මේක දකින්න නුවණ පහළ වීම තමයි උදේ කියන්නේ දැන් මේක ඇති වෙන හැටි නැති වෙන හැටි දකින්න නුවණ තමයි උදේවේ ඥානෙ කියන්නේ හැබැයි ඊට පස්සේ කියනවා ඔය දස ඥානවල වය ඥානෙ කියලා වය ඥානෙ කියන්නේ මෙන්න මේ දොර වැව්වම නැති බවට අවදියක් එනවා එහෙමයි ඒ කියන්නේ අපි මේ ඇහැ ඇරියොත් පේන්නේ ඇහැ වැහුවොත් නෑ වගේ මේ උපමාව ඇත්තටම අපි අපි ගාවම තියෙන දෙයක්. මේ ඒකට අවදි එක තමයි මේ සිහියෙන් වෙන්නේ. දැන් මෙතනදී ස්වාමීන් වහන්සේ විශේෂ දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ මේ නොදන්න කෙනෙක් එක්ක මේ ගැන අපිට කිවිමෙනුත් පළක් නැහැ. යම් මාර්ගයේ සිටින කෙනෙකුට තමයි මේකේ මේකේ දැනීමක් අවබෝධයකුත් තියෙන්නේ. ඒ කියන්නේ මොහොතට අවදිය කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. අපි කතා කරන බද්ධේක රත්න කියලා ওই මොහොතට අවදියම තමයි. ඒ ඒ මොහොතට අවශ්‍ය කියන තැන අතිශයින් ගැඹුරුයි. ඒ කියන්නේ මේ මොහොත කියලා කියන්නේ කාලයක් අයිති නැහැ. අතීතේ අනාගත වර්තමාන තුන් කාලයක් අයිති නැති අර විඥාන මායාවට අයිති නැති අර අර ඇහැ ඇරියම පේන ලෝකෙට අයිති නැති අර සත්ව තමයි මොහොත සිහිය. ඒ මොහොත. හැබැයි මෙතනදී අපිට ප්‍රායෝගිකව ස්වාමීන් වහන්සේ දැන් මේ මේ දැන් අපිට පේන දේ නැති වෙන්නේ මේක දැන් දැන් මේක දැන් ප්‍රායෝගික පැත්තට අපි ආවම අපි මේක දකින්නේ දකින්න දැක්ම මේ ඔබ වහන්සේට පෙන්වන්න යන්නේ බොහොම කෙටි කාලයක් ඇතුළත මේ දැවැන්ත පරයයක් පෙන්වන්නේ ඒ කියන්නේ මේ දැන් අපි අපිට මේ පේන දේ නැති වෙන්නේ අපි අන්ධ වෙන්නේ නැහැ අපිට ඇහෙන නැති වෙන්නේ අපි බීරි වෙන්නේ නැහැ නමුත් ස්වාමීන් වහන්සේ මේ මේ දේ මෙහෙම පෙනුනට ඒ ඒ පේන දෙයට අයිති නැති ස්වභාවයකට මේ මේ විඥාණයට ගෝචර නොවන ඒ කියන්නේ සත්‍ය අවධියක් ඇති වෙනවා 100කට. ඒකයි මේ මේ අවධිය මේ දැන් මේ මොහොතේ අපිට සද්දයක් ඇහෙනවා. ඒ සද්ද අපිට කප්පෙක් කියලා එනවා. එන්නේ නැති වෙන්නේ නැහැ. නමුත් අපිට මේ අවබෝධ ඥානයක් තියෙනවා සංකිතේ නිබ්බිදාය. ඒ කියන්නේ අවබෝධ ඥානකින් තමයි මේ අවබෝධ ඥානේ තමයි ඥායස්ස අධිගමයි කියන්නේ ඒකමයි. නිවන් දකින්නේ එතනින්මයි. ඥායස්ස අධිගම ලබන්නේ ඥානේ. ඒ වගේමයි සංකේතේ නිබ්බිදාය කියන්නේ ඒ ඒ ඒ ඒ නිවන් දකින නිබ්බිදාව කියන්නේ නිවන නිබ්බාන කියන එකනේ. ඒතකොට මේ නිවන ස්පර්ශ වෙන්නේ මේ අවබෝධය තුලමයි. ඒකමයි ඔය ඔය පෙන්නන්නේ. ඒ වගේම තමයි සබ්බේ ධම්මා නාලං අබිනිවේසා කියන්නේ මේවට රිංගන් නැතුව ඉන්න එක්කෙනාටයි මේක පේන්නේ. මේක පේන්නේ අපි දැන් මේ මොහොතේ හිස් බැල්මකින් ලෝකෙ දිහා බලනවා කියන්නේ අපිට මේ තියෙන නම් ටික මැකෙනවා. දැන් අපි ගත්තොත් දැන් මෙතන શબ્දයක් ඇහෙනවා මේ શબ્දේ කපුටෙක් කියනවා. දැන් අපිට කපුට නැතිලක් නෙමෙයි. කපුටගේ શબ્ද නැතිලක් නෙමෙයි. හැබැයි අවබෝධයක් ඇති වෙනවා එහෙම දෙයකට නැති අර අර ප්‍රායෝගික වීමක් එනවා. ඒ අර අර අර අර යථාර්ථයක් අවදි වීමක් සිද්ධ වෙනවා. මේ අවදිය තමයි මොහොතට අවදිය කියන්නේ. දැන් අපි නිින්දෙන් අවදි වෙන්නේ. අපි නිදීගෙන ඉන්නේ. අපි හීනයක් දකින. හීනෙන් අවදි වෙනවා. දැන් හීනේ දකින්නේ තමයි ඇත්ත ලෝකේ දකින්න එක. හීනේ තමයි ඇත්ත ලෝකෙන් මේ දැන් මේ පේන ලෝකේ අර මොහොතට අවදි. අර මොහොත තුළ සිහිය තුළ ඒ කියන්නේ ඔය අපි අපි පෙන්වන්න යන්නේ ඥානය තුලයි. ඒ ඥානය තමයි අවබෝධන්නේ. ඔය ප්‍රඥාව කියන්නේ ඒක. ප්‍රඥාව තමයි මේකට අතන නුවණ. නුවණ කියන්නේ මේක දකින නුවණ තමයි ප්‍රඥාව. හැබැයි ඒ ප්‍රඥා මහා ප්‍රඥාව තුළ දැනෙන දැනීමයි ඥානය කියන්නේ. ඒ ඥාන ඥානය නවදි නොවි අධිගම කිසි කෙනෙකුට ලැබෙන්නේ ඒ මෙතරයි මාර්ගයට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවේශය තියෙන්නේ මෙතනයි. නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ නාමයයි රූපයයි ගැට ගැහුණු තැනයි විඥානයක් හටගන්නේ. එහෙමනම් මේ ඇත්තේන shabdේ ඒ එතන ඒ රූපයක් අපි ගැට ගැසීම අපේ තුලින්ම ඒයි විඥාන මායාව. ඒයි සිත කියන්නේ. එහෙමනම් ඒ ඒ විඥාන මායාවට මේ නාමය රූපයයි අනිදස්සන වන තැන විඥානයේ අනිදස්සන වන තැන සත්‍ය දකින තැන බාහිර දැන් මේ අවබෝධය ඇති කෙනෙකුට විතරයි මේක මෙතනට අවදිය එන්නේ. ඒකයි සුත්තවත් සාවකයකට පමණයි මේ සත්‍ය අමුවන්නේ. ඒ ඒ ඒ සත්‍ය පරම සත්‍යයක්. ඒ කියන්නේ මේකට අවදි වෙන එක පහසු නෑ. ඒක පිළිගන්නවා. කෙනෙකුට ලේසි මේ සිහිය මේ සම්මා මේ සතිය ඇවිල්ලා අර අර හැමෝම වඩන නිකන් අර හිත එක තැනක තියාගන්න සතිය නෙමෙයි. මේ සතිය කියන්නේ සතිය සම්මා සතිය. මේක අත්‍යන්ත ගැඹුරුයි. ඒ කියන්නේ මේ මෙතන එයා මේ පේන දේ පේන මොහොතේම පේන දේට අයිති නැති අවධියකට අවදි වෙනවා. එහෙමයි. එහෙමයි. අතිශය ගැඹුරුයි. එහෙමයි. අපේ මෙච්චර කට කැඩෙනකන් අපි උගුල රේඛා වෙනකන් මේක නොතේරෙන කෙනෙකුට කියන්න කියත් එයාට තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න බෑ සනන්. අපිට තේරලා දැන් මේ ළඟදී අර කතා කරපු මෑණින් වහන්සේට අපිට තේරුම් ගන්නට යන්තම් මේක අවබෝධ වුණා කියලා. නමුත් හරි ඒ කියන්නේ මේක අවබෝධ ඔබ වහන්සේ කතා කරපු වචනෙන් දෙකෙන් අපිට වැටහුණා ඔබ වහන්සේට හැකියාවක් තියෙනවා තරහ තිරම අදාළ නැහැ වෙනුම රූප මොකක් අදාළ නැහැ. ඥානෙ වහන්සේගේ තියෙනවා ඒක හල්ලන්න පුළුවන් හැකියාවක්. අන්නේ පණිවිඩ වහන්සේට අපි හිතුවා කොයි මොහොතක හෝ මේ ගැන කතා කළ යුතුයි. ඔබ වහන්සේ සමහරට යම් කිසි ඒ කියන්නේ ඉඟියක් ඇති ඔබ වහන්සේකව ඒ ගැන අවබෝධිකුත් ඇති. ඒ ගැන පොඩ්ඩක් ඔබ වහන්සේත් එක්ක අපි හිතුවා බෙදා හදා ගන්න. ඒ ගැන අවබෝධයක් තියෙනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒ ගැන දැන් ඔබ වහන්සේට පුළුවන් කතා කරන්න ඇත්තටම මොකද මේ ගැන හිතන්නේ. එහෙමයි එහෙමයි සර් කර්ම කතා කරන්න ඕනේ මෙන්න මේ භූමියේ ඉඳගෙන තමයි එහෙමයි එහෙමයි අතන සම්මාදිට්ඨිය එහෙම දේ කතා කරනවා <laughs> හොඳයි හොඳයි. එහෙනම් ගොඩක් පින් ඔබ වහන්සේට කතා කරාට අනේ ඉතින් ඔබ වහන්සේගේ දේශනා මෑත කාලේ ඉඳන් දැන් බොහෝමයක් ඇහගෙන ආගෙන ආවා. ඒතර අර මෙහෙන්නාන්සෙත් එක්ක කරපු දේශනා අති ගැඹීරයි. ඉතින් අත්ම හරිම ශ්‍රේෂ්ඨයි. මේ මේ අතර ලංකාවල ඔබත් මේ සම්බන්ධව කතා කරන්නේ සන්නස. ඉතින් හරි සතුටුයි. ඇත්තටම මම අර සොයන්නට සම්බේ වගේ අහම්බෙන් මට මේක නම්බරෙත් හම්බුණා. ඉතින් කතා කරන් මං හිතාගත්ත කවදා හරි අපි අර වහන්සේලා කොහොමද මොන ගෑනවා මල්ගොඩට මල් එක තියනවා වගේ ඉතින් මට මටත් යමක් දැනෙලා තිබ්බා සයන්ස යම් යම් ඔබ වහන්සේ වගේම මහා දුෂ්කර ක්‍රියා කරන ඉතින් එක එක භික්ෂුන් වහන්සේලා ඇසුරේ ඉඳලා ඉතින් ගොඩාක් ඉතින් ගැටලු සහගත වුණා අපිට වහන්සේට අමුතෙන් කියන්න නැහැ සම අපිට ඒක අදාළ නැහැ නමුත් මට අවශ්‍ය වුණා බුදුසයන් වහන්සේ ඇත්තටම මොකද්ද දේශනා කරපු ධර්මයේ තථාගතයන් වහන්සේ ඉතින් ඔබ වහන්සේ දේශනා කරන විඥානේ අපේ හැමදෙරෝනේ ඇත්තටම මට ඔය සේරම හාමුදුරනේ සිතුවිලි මායාවට නෙන්නේ අපි අපි ගොඩාක් උනන්දු ධර්මයේ ගැන මේ ගැඹුරු අර්ථයන් ගැන ඒ කියන්නේ යම්කිසි දැනෙන පොඩි වචනයක් හරි හාමුදුරනේ කතා කරන්න හරි හරි හරි හරි හරි ඒක ගැන දැනනවද එහෙම නැත්නම් ඇත්තටම ඔබ වහන්සේට ඒක අලුත්ද එයා ඒ ඉදිරිපත් කිරීම අලුත් නෑ සනන මට යමක් දැනিলা විග මම ඒ ටික ප්‍රකාශ කරන්නම්කෝ ඔව් එහෙමයි එතකොට දැන් සනස අපි ඇහෙන් බලනව නෙවෙයි ඔබ වහන්සේ දේශනා කරනවා ඇත්ත ඒක තමයි මම දේශනා කියලා තියෙන මිනිස්සුන්ට කියලා දීලා තියෙන මේ ධර්ම ටික. එතකොට මට පෙවුණා සනස මේ ඇහැට පේනව නෙවෙයි අපි හිතන තැනින් තමයි අපි ලෝකෙට අහුවෙන්නේ කියලා. එතකොට හිතන හිතන තැනදී අපිම අපේ දැන් අපි රුවන්වැලිසෑය ගාවට වැඩිය කියන්නකෝ. එතන වැඩියත් අපිට රුවන්වැලිසෑය පේන්නේ නැහැ ස්වාමීනි කවදාවත්. අපි ඒක අපිට ඇහැට ප්‍රතිබිම්බයක් වැටෙනවා හා සමාන කන්නඩියකට චිත්‍රයක් හා සමානව ඇහැට ඊට දිහා එහා දෙයක් වැඩක් කරන්න බැරි බව මට වැටහුණා. එයින් පස්සේ <clears throat> මට තේරුණා දැන් ඇත්තට මෙතෙන්ද එතෙන්ද ගිහිල්ලත් බැලුවා රුවන්වැලිසෑය අපිට පේනවනේ අපි හිතන එකක් තියෙන්නේ. ඉතින් අපි මෙතෙන්ද ඇවිල්ලත් ආරාමයට ඇවිල්ලත් අපිට ඒ අරමුණක් එනකොට චිත්ත රූපයක් හැටියට අර වහන්සේ දේශනා කරා වගේ අන්න මේ චිත්‍ර රූපයක් ඇතිරුවන්නේ සෑය අපිට නැවිලා පේනවා. ඉතින් එතෙන්ද ගියත් මෙතෙන්ද මෙතනින් මෙතන හිටියත් අපිට සාධ්‍යයක් ඇහෙනවා කියන දැන් අභවහන්සේ අර දේශනා කරනවා වගේ මේක මා තුලින්ම පැන නැගිච්ච එකක් මම මේ කතා කරන්නේ වෙන්නේ වැරදිලා නෙවෙරදි කරන්න සානි එතකොට දැන් සද්දයක් අර වහන්සේ කියලා කපුටෙක් දැන් ත්‍රිවිල්ලක් කියන සද්දයක් කියන දැන් පොඩි ළමයා කියන්නේ නැහැ නේ සන්නස මේ සද්දේ කපුටෙක් කියලා එතකොට කනට සද්දයක් ඇහෙනවා මම මට තේරෙන එක එක දාසතාවයක් නමුත් ඇහුණාට හිතන තැනින් තමයි අපිට ත්‍රිවිල් එක ඒ කපුට යම් කෙනෙක් මොකක් හරි කියලා අපි අරමුණක් ගන්න. ඒතකොට මට තේරුණා එක මනසින් හදාගත්ත මනෝමය ලෝකයක්. එතකොට අපේ ඒ මනෝමය සිද්ධිය අපි භෞතිකයට ගාලා පණ්ඩ යනවා. අර පහන්සි දේශනා කරපරි නාමයේ රූපයට ගැටගසනවා. එතකොට අපි මේ ලෝකේ මේ ලෝක සත්‍ය අසරණ වෙලා අඬනවා, වැළපෙනවා, ඇලෙනවා, ගැටෙනවා මේ මෝහේ මෝඩකම නිසාමයි මේ ලෝකයට මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ කියන ඔන්න ඔය තත්ත්වෙ මට වැටහුණා සාමි. ඊට පස්සේ මට වහන්සේගේ දේශනා අහන ගමන් මට තේරුණා දැන් මේකට මාර්ගය වෙන්නේ මොකද්ද මේකෙන් ගැලවෙන්න. හැම මොහොතකම අපිට මේ එන ආරම්භණේ ඇත්ත දැකීමෙන් ඒ අරමුණ ඒ චිත්ත රූප සටහන් වෙන විදිහ ඒවා එකක්වත් ඇත්ත නෙවෙයි කියලා හොඳට සිහි අනුවනේ හැම එතකොට සතර ඉරියව්වම හිතගෙන හිතගෙන නිදාගෙන වැසිකිලි කැසිගෙන ඕන වෙලාවක මේක කරන්න පුළුවන් බව මට තේරුණා. ඉතින් එහෙම යන ගමනක තමයි ඔබ වහන්සේ මට මුණ ගැහිලා ওই දේශනාව මට අන්තර්ජාලය හරහා අහන්න ලැබුණේ. මට බොහොම සතුට හිතුණා. ඉතින් මගේ හිත ගොඩාක් නිවිලා තියෙන්නේ අර අර මාර්ග ප්‍රතිපදාව තුළ ඔබ වහන්සේගේ ප්‍රතිපදා දේශනා බොහොමයක් ඇහුවා. ඉතින් මට එතනින් පස්සේ තේරුණා මෙතනින් මේ මනසින් නිවීම තමයි බුදුපණේ කියන්නේ. අපේ සමා වෙන්න සමාසර අපේ හඳුනේ මේ මෙතන අපේ හඳුරු පැහැදිලි කරපු කාරණාව ඊටම හරි නිවැරදි ඒ දැන් අපි බාහිරට යන්නේ නැති අපේ අභ්‍යන්තරයේම දකින්නවා බාහිර නෙමෙයි එතනින් නිවැරදි මිදෙනවා අභ්‍යන්තර නැති බව තේරුම් ගන්න. ඔව් එතන සිතක් නැති බව අපිට අවබෝධයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් බාහිරත් මේ අරමුණ නැහැනේ. දැන් මේ කපුටගේ මේ අපේ උපමාව ගත්තොත් මේ shabdේ බාහිරත් නැහැ. අපේ අපේ හිතට අයිතිත් නැහැ. අපේ කපුටෙක් මේ මේ මේ දැනීමක් මේ කියන්නේ විඥාන දැනීම විඥානයේ දැනීම විඥානයේ මායාව අපි මිදෙනවා. අපි මිදෙනවා බාහිරට ඒ රූපේ නාමයේ අයිති වෙන්නේ නැහැ, හිතට අයිති වෙන්නේ නැහැ. එතකොට මේක උදේ දැනීම මේ ඇසීම, ශබ්දේ ශබ්දයක් විතරයි. දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් කියන තැනට එනවා. දුටු දෙයක් නැහැ දුටු කෙනෙක් නැහැ. එතකොට සබ්දේ තුලත් ඇසුණු දෙයක් නැහැ ඇසුණු කෙනෙක් නැහැ. එතනට එනවා. එතකොට ඔතනේ වීම තුල අවදි වෙන්නේ <laughs> ඊගාව අධියර මේ පැහැදිලි කරන්නේ. ඔතනේ අවදි වෙන්නේ ශුන්‍යතාවයටනේ. එහෙමයි. ඔය ශුන්‍යතාවය කියන එක පොතක තියලා ලියලා තියෙන වචනයක්නේ. නමුත් මේක ප්‍රායෝගිකව වෙනස්. ප්‍රායෝගිකව මේ දේ මේ શબ્දේ එතනම අපිට ඇහෙනවා. අපි බීරු වෙලා නැහනේ. අපිට මේ මේ ඔව් මේ શબ્දය ඇහෙනවා. අපිට එතන කපුටෙක් නැති බවත් අවබෝධයි. සිතෙත් එහෙම නැති බවත් අවබෝධයි. හැබැයි ඔක හොඳට පුහුණු කරගෙන යනකොට අපේ ආම්ඳුරනේ ඔතන ඔතනට මිදුණු සභාවයකට අවදි වෙනවා. එහෙම එහෙම. මේ අවදිය තුල හොල්මන් වගේ නිකන් අපිට එහෙම තමයි කියන්න වෙන්නේ භාෂාවේ. ඒ කියන්නේ නිකන් නිකන් හොල්මන් වගේ ඒ කියන්නේ ඒකේ වැඩක් නැති ස්වභාවයකට අවදි වෙනවා. අර නිකන් අර අර නිකන් ශබ්දේ නැති වෙලක් නෙමෙයි. අර මුකුත් නැති වෙලා නැහැ. නමුත් අර මේ හිස් බැල්මක් වගේ. ඒ කියන්නේ මේ ශබ්දේ වැඩක් නැති වෙලා මුකුත් හරයක් නැති වෙලා වටිනාකම් නැති වෙලා දිය වෙලා ගිහිලා මේ මේ අවදියක් ඇති වෙනවා. ඒක තුල මේ ඇවිදින්නේ නිකන් අර කිසිම දෙයකට නිකන් අර පාරේ ඇවිදගෙන යනවා දෙපැත්ත දිහා බලන්නේ නැතුව යන්නේ. තිබ්බත් එකයි නැත්ත් එකයි අසත් එකයි නැත්ත් එකයි වගේ අන්න ඒ වගේ අමුතුම ස්වභාවයකට අවදි වෙනවා මෙන්න මේක තමයි අපි පෙන්වන්න යන්නේ මේක අනාගාමී භූමිය තමයි ඇත්තටම ඒ කියන්නේ අර අර මුල් අවස්ථාව තමයි සෝතාපන්න වෙන්නේ. කියන්නේ සෝතේ තේන්නේ. භාවනා කරනකොට කකුලද මහ පොළොවද කොහෙද තියෙන්නේ කියලා ඒ දැනීමත් අර ඔබන්ද කියනවා එරුදිය යනවා. ඒ කියන්නේ මට දැනෙන්නේ නැහැ මහ පොළොව ඇවිද්දරින් පස්සේ ඒ ඒ අරමුණ කැඩිලා යනවා යම් වෙලාවක ආයෙත් එනවා. ඔය ඒක විඥාන මායාවේ කොටුව ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ පොළොව කියන්නේ විඥානේ. එතකොට අකුල කියන්නේත් අපේ අපේම මේ ප්‍රඥප්ති විඥාන මායාවේ අපි හදාගත්ත එකක්. එතකොට ඇවිදිනවා කියන්නේත් අපි දාගත්ත මේ සිතුවිල්ලක් සංකාරයක්. ඒකත් විඥාන මායාව. ඒකත් විඥාන මායාව. එතකොට ඔය ඔක්කොම මිසුනාම 이르දියෙන් යන්නේ. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම මේක දැන් කා පොලවක් කියලා කියන්නේත් අපේ හිතමයි කකුල කියන්නේත් අපේ හිතමයි යනවා කියන්නේත් අපේ හිතමයි නිකන් අර ගහේ අතු එලවෙනවා වගේ තමයි එතකොට වෙන්නේ එතකොට ඒක අමුතු තාක්ෂිකාරයක් නෑ ක්‍රියාවට. අන්න ක්‍රියාසිතට අවදි වෙනවා. එහෙම එහෙම. උන්නේ ක්‍රියාසිත ගාව ශුන්්‍යතාවයේ ගාව ගැඹුරු පැත්තක් තියෙනවා තව අධියරක් තියෙනවා අපේ ආම්දුරේ. තමයි. අධියර තමයි මේ අපි අර කිව්වේ හොල්මන් වගේ අධියරක්. ඒ කියන්නේ අර ඔය කියන ඔය 이르දියෙන් යන ස්වභාවය, ඒ කියන්නේ පාවෙන ස්වභාවය. එහෙමයි. ওই ස්වභාවය අපිට පෙන්වන්න වෙන්නේ මේ මොහොතට අවදිය කියන තැන ක්‍රියාසිත තියෙන තැන. එහෙමයි. ඒ ක්‍රියාසිත තියෙන තැන අවදිමත් වීමක් තියෙනවා හීනෙන් නැතිත්තා වගේ. අන්න හරියන්න. හීනෙන් නැතිත්තා වගේ දැන් හීනෙන් නැතිත්තා වගේ අවදියක් තියෙනවා. එතන ඔය ඔය එකක්වත් විඥාන කතා ඒ කියන්නේ විඥාණයෙන් පෙන්නන ප්‍රඥාප්ති නාම නැහැ. නැහැ. එතන තියෙනවා කතා කරන්න වචනෙන් අවශ්‍ය නිසා මේ කතා කරන අසන්නේ ඇත්තටම එහෙම දෙයක් නැති බව යම් යම් අවස්ථාවල එහෙම වැටහිලා තව පොඩ්ඩකින් තමයි මතක් වෙන්නේ අපිට අපිට වැටහෙනවා <laughs> අපේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන දේවල් අනුව තව ටිකක් මෙතන ප්‍රොමෝට් කරන්න ඕනි කියලා ඔබ හිතෙනවා නේද අවංකවම අවංකවම ප්‍රගුණ කරන්න ඕන මොකද පරිපූර්ණ මේ මාර්ගය අවංකව කොහොමද ස්වාමීනි අවංකවම අවංකව වැඩින මාර්ගයක් බඳුයි අපි නේද එහෙමයි ඒකේ ලෝකේ ඇත්තටම අපි හැමෝම මේකේ ලොකුකම් නැහැ මේකේ මේ දැනගත්ත කියලා ලොකුකමකුත් නැහැ මේක දන්නවා කියලා ලොකුකමකුත් නැහැ නෑ අපිට උනත් එහෙමත් නැහැ <laughs> එහෙමත් නැහැ අපිට අපිට හැමෝම සමානයි අපි මේ අපිට මොඩේක් කියලා එහෙම මිනිස්සෙක් දකින්නේ අපි දකින්නේ ඔහු ඔහු මේ මේක නැති වුණාට පස්සේ මුකුත් නැහැ ওই කියන ඔක්කොම තියන්නේ අර විඥාන මායාව ඇතුලේ. අර අන්ත දෙකක් තියෙන්නේ. ලොකු පොඩි හීනි මහත ඔය ඔක්කොම අර තියෙන 11 ආකාර ස්කන්ධ කොට අතීත අනාගත වර්තමාන ওই තුන් කාලේ අජ්‍යත බහිද්ධාව ඕලාරිකාව සුකුමා හීනාව ප්‍රණීතාව සම්තිකේවා දුර වේ ළඟ වේවා ওই ස්කන්ධේමයි පෙන්වන්නේ. ඒ කියන්නේ අපිට මේක දැනෙනවක ගොඩකට අයිති වෙනවා. එහෙමයි. එහෙම එහෙම විඥාණයට කොටු වුණොත් විතරයි. අතීත ආරම්භණයක් ආවත් අනාගත ආරම්භණයක් ආවත් වර්තමාන මේ මොහොතනේ ස්වාමීනි. ඒක තමයි මොහොතක අපිට කියන තැන මායාව. ඒතකොට එතන මිනිච්ච තැන අවවාස කියන තැන අර මොගරාජ සූත්‍රයේ තියෙනවා නේද මොගරාජ කියන්නේ මොගරාජ මේ ලෝකේ ශූන්‍යයි කියලා. මොගරාජට තියෙන ඒ ඒ ඒ ඒ සූත්‍රය ඊටාම වැදගත් මේ ඇත්තටම අපේ ගොඩක් දේශනා කරන්නේ නැහැ. ඇත්තටම වැදගත්. ඔව් ඒවා තමයි දේශනා කරන්න ඕනි. අපි ශුන්‍යත දේශනා කියලා අනාගතය දේශනා කරන්නේ නැහැ කියලා බුදුන් වහන්සේම දේශනා කරනවා අනාගත ඔය වාක්‍ය අනාගත බය සූත්‍රයේ ආනි සූත්‍රයේ තියෙනවා බුදුන් වහන්සේම දේශනා කළ අනාගතයේ භික්ෂුන් වහන්සේලා මේ ශුන්‍යත පටිසංයුත්ත දේශනා දේශනා නොකිරීම නිසා මේ ශාසනය විනාශය කරා යනවා කිය. ඒ ඒ ඒ සත්‍යධර්ම ප්‍රතිරූපක කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ ඒව දේශනා නොකරන අයට. නොකරන අයට ප්‍රතිදේශනායි සත්‍යධර්ම ප්‍රතිරූපක බව ඒ ඒ සූත්‍රය තුලින්ම පේනවා. එහෙමයි <laughs> එහෙමයි. ඒක හරි ඇත්තටම ආදිසේට මේ භික්ෂු මේ ගිහියන් ගැට ගහන එක නෙමෙයි හපංකාව. මේ සත්‍ය හෙලි කරන එකයි. ඒක හැම කෙනෙකුටම දැනෙනවා. ඔය පොඩ්ඩක් හරි කියනවා නම් දැනෙනවා. ඉතින් ඒක දැනෙන්නේ නැහැ කියලා නොකිය ඉන්න එක හොඳ දෙයක් නෙමෙයි අපේ තම හාමුදුරුවෝ මම මේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරනවා නම් හොඳයි නේද එහෙමයි ඇත්තටම අපි අපි ලෝකයට ওই පණිවිඩයමයි කියලා දෙන්න උත්සාහ කරන්නේ දැන් ඔබ වහන්සේලා අනුසුරු කරන්නේ මහා භාග්‍යයක් ස්වාමීන් වහන්සේ මට <laughs> පොඩ්ඩක් දෙන්න අවසර දෙන්න ස්වාමීන් වහන්සේ මේ කෙලෙස් වෙන්නේ ආශ්‍රව කෙලෙස් වෙන්නේ ඔන්න ඔය විඥාන මායාවට කොටු නොවුණු ස්වභාවය තුලයි මේ ස්වභාවය තුලයි ඒ ඒ අවදිය ඇති වෙන්නේ. ඒ කියන්නේ නුවණ පහළ වෙන්නේ. ප්‍රඥාව ඇති වෙන්නේ. ඒ ඒ ස්වභාවයටයි අර අර මේ ක්‍රියාසිත මොහතට අවදි ඔක්කොම එක එක තැන තියෙන්නේ. අර නාම රූප පරිච්ඡේද ඥානයේ තියෙන තැන ආර්ය අෂ්ටාංග මාර්ගයේ එතනයි ආර්ය අෂ්ටාංග මාර්ගය. මාර්ගය හමු වෙන්නේ මාර්ගයට ප්‍රවේශ වෙන්නේ ඔතනින්. ක්‍රියාසිත හමුවෙන්නේ. ආර්ය ආර්ය වෙන්න බෑ ආර්ය අෂ්ටාංග මාර්ගය. එතනයි ආර්ය භූමිය හමු වෙන්නේ එතනයි. ආර්ය භූමිය කියන්නේ මෙන්න මේ හීනෙන් නැකිට කියන තැන උපමාව ගන්න එතනයි අපිට. සාමාන්‍ය මනුස්සයා ඉන්නේ හිනේ ඇතුලේ ආර්ය භූමිය තුළ එතකොට එයා කම්පණය වෙන ඔය ඔය ඔය ඔය පේන පාට පාට දේවල් වලට ඔය ඔය ඔය එක එක බඩු මුට්ටු වලට ඔය ඔය ඇහෙන ඒවා ඒවා ඒවා කතන්දර නැති වෙනවා යාට. ඒවා කතන්දර නිකන් එක දෙමළ කඩේ වගේ එතකොට දෙමළ කතාවක් වගේ ඒක අදාළත් නැහැ වගේ 아무තු කතාවක් වෙනවා. ඔව් එතකොට ඒවා නෙමෙයි යාගේ ඔළුවේ නුවණක් වැඩෙනවා හැමතිස්සම අවදිමත් ස්වභාවයක් එනවා යාට. හරි ප්‍රසන්නයි එතකොට. සත්‍ය සත්‍ය තුල අවදියෙන් ඉන්නවා නිතරම නේසන්. ඒක ඒක ඉගෙනගෙන වෙන මුලින් මුලින් ඔතන පොඩක් පිය පිටව ගන්න වීරයක් ඕනි. මුලින් ස්වාමිනේ දැන් නිින්දෙන් අවදි වෙනවා වගේ යම් අවස්ථාවල වෙනවා ඒක ස්ථාවර වෙයි කාලයක් යනකොට දැනෙනවා <laughs> එහෙමයි එහෙමයි ඒක හොඳයි ඒක තමයි තව හොඳට කෙනෙක් හිටියේ නැත හිටියේ සානේ වාසේ අතර මේ ලංකාව ලෝක ඒ අවධියම තමයි ඒ අවධියම තමයි ස්වාමීන් වහන්සේ ඔය ශුන්‍යතෝ ලෝකං අවේකස්සු මෝගරාජ සදා සතෝ අස්සාරු පිටින් ඌවච්ච ඒවම් මච්චු කරෝතියා කියලා <laughs> ඒවන් ලෝකං අවේකත්තම් මච්චු රාජා නපස්සති කියන්නේ ඒ කියන්නේ ආත්මයේ අනුගේ දෘෂ්ටිය මුලින් උපුටා දමන්න කියලා කියන්නේ අත්පානුදිට්ඨිය ඌවච්ච එහෙම වුණොත් තමයි කියනවා මායя කියන ආත්ම දුස්තියයි කියන්නේ. මායයට හාමු වෙන්නේ නැහැ කියලා එහෙම වුණොත්. ඒ කියන්නේ අපි අන්තිමේ අන්තිමට තේරෙනවා සෑම මේ නැති දෙයක් හොයන්න ගිහිල්ලා වගේ අපි ප්‍රශ්න කියන්නේ උත්තර ප්‍රශ්නේ වැරදි. අත්‍තරම මරණය කියන්නේ සිතුවිල්ලක් වෙනවා. ඒ කියන්නේ ඒකත් හරි ප්‍රඥාප්ති නාමයක් විතරයි. මේ ෂණයයි තියෙන්නේ. මේ ෂණයක්වත් නැහැ. ෂණයක්වත් නැහැ. මේ ෂණේ දකින්න එක තමයි මේ ඇත්තටම මේ අපි අපි අපි මේ කියන්නේ තන සම්පත්තිය කියලා. එහෙමයි එහෙමයි. මේ ශ්‍රේණි මොකද කිව්වේ ඇහැ ඇරියාම ලෝකේ බැවෙනවා. ඇහැ වැහුවාම ලෝකේ නෑ. අත්තගමේ දකින්නවා කියන්නේ ඉති රූපං ඉති රූපං සමුදය ඉති රූපං අත්තගමෝ කියලා ඔය පටිච්ච සමුප්පාදයේ වඩන මාර්ගය ගැන පැහැදිලි කරනවා. එතකොට ඉති රූපං ස්කන්ධයන් ස්කන්ධයන් උදේය කියන්නේ දැකීම එක නේද? ඔව් ඔව් ඒ දැන් මේ පැහැදිලි කරන්නේ ගැඹුරුම තැන වය ඥානෙ කියන්නේ. වය ඥානෙ කියන්නේ අත්තගමේ. දැන් සමුදේ ඇවිල්ලා මේ අනුසෝතය තුල තියෙනවා. ඒ කියන්නේ හැම මොහොතක සමුදේ සමුදේ සමුදේ ඒ කියන්නේ ඒක අபிසංකරණයකුත් තියෙනවා. ඒක ඒක නැවත නැවත ඒක ඒක සමුදේ විතරයි මේ සාමාන්‍ය සුත මේ අසෘතවත් පු탁ජන භූමියේ සමුදේ ඇති වෙනව පේනවා මේක අත්ගමේ පේන නම් එයා ඇත්ත දකින්න ඕනේ. ඇත්ත දන්නේ නැත්නම් එයා අත්ගමේ පේන්නේ නැහැ. ඒ කියන්නේ එයා සිතුවිලි ඇතුළෙම හිර වෙලා ඉන්නවා. එළියට එන්න බෑ. එළියට එන්න බෑ. හීනේ ඇතුළෙම ඉන්නවා. හීනෙන් එයාට නැගිටින්න හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හීනෙම මැරිලා යනවා. හීනෙම ඉපදිලා හීනෙම ඉඳලා හීනෙම මැරිලා යනවා. එහෙමයි එහෙමයි එහෙම ඒක හරියට මේක තේින්නේ නැගිට්ටා වගේ නේ සන්නන්ස බලන්න මුළු අපරාධයක් මේක පණිවිඩය ලෝකෙට එලිදරව් කරේ නැත්නම් මේ අහිංසක ලෝකයා නැවත නැවත සසරට වැටෙනවා නේ ස්වාමීන් එහෙමයි ස්වාමීන් වහන්සේ ඇත්තටම ඇත්තටම ස්වාමීන් වහන්සේ මෙන්න මෙතන මේ අවදිය ගැන හොඳ හොඳ මනාතව සිහිනුවණින් මේ ධර්ම දේශනාව ප්‍රවණය කරනකොට හොඳට සිහිය පවත්වන ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ හැමතිස්සෙම මෙතුමා මෙන්න මේ ආශ්‍රව කෙලෙස් ඡය වෙන්නේ මෙන්න මේ අවදිය තුලයි කියන එක. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. ඒක තමයි අපේ අවස්ථාව. ඒ කියන්නේ <laughs> ඒක නැත් ඒක දකින්න කෙනාගේ කෙලෙස් ඡය එයාටම ඒ නුවණක් පහළුනේ නැත්තම් ඒ ආසවක්ඛ්‍ය ඥානෙ සකස්ුනේ නැත්තම් නිවන් මඟ හම්බ වෙන්නේ භික්ෂුන් වහන්සේ නමක් කියන්නේ නිවන් මඟටම යොමු වෙන්න ඕනේ. ඇත්තටම මේ මෙතන අවදී දකින්න ඕනේ ඇත්තටම භික්ෂුන් වහන්සේ. ඒ කියන්නේ මේ පණිවිඩය දෙන්න ඕනේ ඇත්තටම ඒ ඔබ වහන්සේ හරි ඇත්තටම එහෙම මේ එක අඩියක් අර ඉස්සරහට තියනවා කියන්නේ ශාසනයේ දියුණුව කියන්නේ ඒකයි. අනිවාර්යයෙන්ම අධ්‍යාත්මික බුදුන් වහන්සේ කියනවා මගඵලලාභී නැතිතා පමණි මේ ශාසනය පවතින්නේ. එහෙමනම් මගඵලලාභී වීමමයි ඇත්තටම ශාසනය වෙනුවෙන් යමක් කරනවා නම් කර හැකිවන්නේ. එහෙම එහෙම අවබෝධඥයට පත්වෙච්ච අයන්ගේ එකතු වෙන ශාසනය කියන්නේ ස්වාමීනි. ඉතින් එතෙන් නැතෝ මේ ශාසනයක් බැබලෙයිද අරව මේ මේ මොනවත් ආමිෂ පූජා කරලා නෑ. ඒකෙන් වෙන්නේ නෑ. ඒකේ වෙන්නේ අර අර හිඳි තව ටිකක් උපවට්ටම් කරන්නේ. අනිත් ඇතුලේ හොඳ හීනයක් දකින්න උත්සාහ කරනවා. ඒ වේ වේ මම උත්සාහ කරන්නේ. හීනේ ඇතුලේ හොඳ <laughs> හීනයක් හොයනවා. අර මට වෙන්නේ මේ පෙරළෙන් දෙයක් ඇතුලේ නොපෙරළෙන්න බෑනේ කාටවත් නේද? එහෙනම් පෙරළෙන් අයින් වෙන්න වෙනවා. ඒක බලන්න. මෙතන <laughs> ඇත්තටම ස්වාමීන් වහන්සේ මෙතන ඇත්තටම අපි මේ අවධිය තුල තමයි අපි මේ සසර නිවීම සිද්ධ වෙන්නේ. එතකන් සෝතාපන්න වෙනවා කියන්න බෑ කාටවත්. බෑ බෑ බෑ මේ සෝතාපන්න වෙනවා කියන්නේ මේ සෝතාපන්න මාර්ගය කියන්නේ මෙන්න මේ අවදියට එයා සිය පීඨවල පුහුණු වෙන එක. ඒක ඒ අවදියටපත් වුණාම තමයි සෝතාපන්න වෙනවා කියන්නේ. එහෙමයි එහෙමයි එහෙමයි. මේ සසර දුකෙන් මිදීම නැහැ. හීන ඇතුලේ ආහීනියක් පේනවා. <laughs> එහෙමයි එහෙමයි. ඉතින් eh, හැම කෙනාම මේ අද කාලේ පව් ඉතින් මිනිස්සු අසරණ වෙනවා ඒ කෙනා ගාවට ගිහම මම රහත් මම රහත් කියලා කෑගොස්සන් ගන්නවා මෙතන රහත් වෙන්නත් කෙනෙක් ඉන්නවද කියලා තේරෙන්න ඕනේ මෙතෙන්ද ඒ ප්‍රත්‍යක්ෂයටපත් වෙනවා සමගම නේද ඉතින් <laughs> එහෙම කියනවද කාරණා මේ ආස්වාක්ඛ්‍යා ඥානේ මේ ත්‍රිවිද්‍යා පහළ වෙන්නේ මේ ඥාන අවදි වෙන්නේ මෙන්න මේ ඉන්නේ නැකිටිනා වගේ එහෙම නැත්නම් ඇත්තටම මේ විඥාන සීමාවෙන් එහා ගිය මේ සිහිය අවදි වෙන්න ඕනි නුවණ අවදි වෙන්න ඕනි. එතනයි මේ මාර්ගයේ උපදින්නේ. එතකන් මාර්ගයක් නෑ අපිට. එතකන් අපි ඉන්නේ ඇත්තටම ආරෂ්ඨාංග මාර්ගේ නෙමෙයි. ඒ සම්මාදිට්ඨිය එතකන් හමුවන්නේ නැහැ. හැබැයි මෙතන මේ දැක්කොත් එයා මාර්ගයට ඕන උතනින් තමයි පටන් ගන්නෙ. එතනින් තමයි ඒකට හැබැයි එයා මේ මාර්ගේ අවදි වෙන්න ඒ ඒ මෙන්න මේ මෙන්න මේ අවදිය තුල තමයි කෙලෙස් වෙන එක දැනෙන්න ගන්නෙ. එයාට දැනෙන්න ගන්නවා ටික ටික තමන්ගෙම තිබුණු මේ මේ මේ ආත්මීය ආත්මීය ස්වභාවය ගිලිහිගෙන යනවා. ඒ මානීය ස්වභාවය ගිලිහිගෙන යනවා. හැබැයි අර සත්‍ය දකින්න තාක් අවිද්‍යාව තියෙන තාක් ඒක වෙන්නේ නැහැ. අවිද්‍යාව විදෙන ස්වභාවයත් එතනම දැනෙන්න ගන්නවා. එතනම මාන්නේ එකටමයි මේ කතාව තියෙන්නේ. තණ්හා මාන දික්ක මෙතනම තමයි අර ඇත්තටම අර ආශ්‍රව ආශ්‍රව කියන්නේ තණ්හා මාන දික්කේ ඒකේ ඒවානේ මේ යන්නේ. කාමාශ්‍රව භවශ්‍රව දිත්තාශ්‍රව ගන්නා ඒ ඔක්කොම කියන්නේ එකම දෙය. ඒ සේරම කියන්නේ අතනින් මෙදෙන තැනයි මේ සේරම ආශ්‍රවය කියන යන ස්වභාවෙත් එකම තැනයි. මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. චුතුප්පාත ඥානය. චුතුප්පාත ඥානය. මේ ෂණේ ෂණිකයි මේ කතාව ඒ කියන්නේ මේ සිත මේ මොහොතේ ඇහැ අරනකොට මේ මොහොතේ නැති වහනකොට නැති වෙනවා වගේ මේ අපිට මේ අරමුණ එනකොට මේ පොත කියලා ඒ පොත කියලා බාහිරට නොයන තැන, ඒ සත්‍ය දැකලා යථාභූත ඥාණයෙන් දකින තැන, ඒ ඒ ඒ පිට අල්ලන්න තියෙන යෝනිසෝ මනසිකාරය තුළ, ඒ යථාභූත ඥාණය දැකීම තුළ, බාහිර පතිත නොවින තුළ විඥානේ, ඒ අපි අපේන ආරම්මනේ සිතත් අපතිත නොවන තැන, නාම රූප දෙකෙන්ම මිදෙන තැන, විඥාන අනිදස්සන වෙන තැන, මෙතන මෙන්න මෙතනයි අත්තගමේ ඒ කියන්නේ ඒ සිත එතන චුතු උප්පත්ති කියන්නේ සිත ඇති වෙනවා පේනවා නැති වෙනවා පේනවා සමුදේ පේනවා අත්තගමේ පේනවා. හැබැයි සමුදේ බාහිර පොත ඇති වෙන හැටි පේන එක අත්තගමේ තමයි මෙතන සත්‍ය දැකීම තුළ පොතක් කියලා දෙයක් නැති බවට අවබෝධයක් ඇති. නිති. අන්නේ අන්නේ එතරම් චුතු උප්පත්ති ඥානෙ. ඔතරයි චතුප්පහත ඥානෙ. ඔය අවබෝධයයි චතුප්පහත ඥානෙ කියන්නේ. ඉනේන අරමුණේ ඔය අවබෝධයෙන් දැකීමයි චතු චතුප්පහත ඥානෙ. ඒ ඥානෙ කියන්නේ ඥානෙ දැනෙන්නේ. ඒක සිහිනෙන් අවදි වෙලා දැනෙන්නේ. සිහිනේ මෙහෙමයි නේද හටගත්තේ කියන එක දැනෙන එකයි ඇත්තටම ඔතන තියෙන්නේ. එතකොට ඒතනම ආයි පුබ්බේ නිවාසානුස්සති ඥානේ අර පෙර හටගත්ත සිත් කඳ පිළිවෙත් අන ඉස්සරහට හටගත්ත සිතක් ඒකත් මේ මොහොතයි පෙර තිබුණ එකත් මේ මොහොතයි අතීත සිත විලුත් වෙන මේ මොහොතෙමනේ අනාගත සිතත් මේ මොහොතේනේ මේ මොහොතවත් නැහැනේ මේ මොහොතත් අතීත සංඥාවන්නේ තියෙන්නේ කියන එක තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානේ කියන්නේ. මේව හොඳට ගලප ගන්න ඕනේ මේ ත්‍රිවිධය. එතකොට ස්වාමීන් වහන්සේ ඒතනමයි මෙතන ආසවක්ඛ්‍යා ඥානේ මේ මේ මේ මේ චතුප්පාත ඥානයත් ඒ පුබ්බේනවාසානුස්සති ඥානයකින් තොරව ආසවක්ඛ්‍යා ඥානය අටගන්නේ නැහැ. එතකොට මේ ත්‍රිවිද්‍යා එකටම පහළ එතනමයි පහළ එතනමයි හීනෙන් නැගිටින්නේ. එතනමයි අවදිය. එතනමයි ආර්ථික මාර්ගය. ඔබ ඔබ මෙතන පුරුදු කරන්න කියන එකයි අපේ ඉල්ලීම තියෙන්නේ. එහෙම එහෙම ඔබ වහන්සේ කිව්වා මේ මම උත්සාහ කරා ගන්න මට අවශ්‍යයි මේ මාර්ගයේ අවසන් කරන්න මට ඕනි මේ මේ ආත්ම භාවය අන්තිම ආත්ම මේ ආත්ම භාවය ස්වාමීන් වහන්සේ අන්තිම ආත්ම භාවය වෙනවා මේ පණිවිඩය එනකොට එහෙම එහෙම සාදු සාදු අනිවාර්යෙන් ඒක එහෙමයි ස්වාමීනි. ඇයි මේ ශරීරය කරයිනේ මෙතන ඉන්න මරන්න කෙනෙක් කොහෙවත් ඉන්න සිතක් නැහැ සිතේ මැරෙන්නේ කයනේ මේ. සිත මේ මොහොතේම ඇති වෙනව නැති වෙනව කියන්නේ මරණයක් නැති වෙනවා. එහෙම එහෙම එහෙම. කොයිතරම් හාස්කමක්ද කියලා හිතනද? එහෙම එහෙම. ඉතින් මේ මේ සිහිනෙන් අවදි වෙලා අනික් අයට කිව්වම මේක තේරෙන්නේ නැහැ නිසා මම අතන දැන් සිහිනෙන් ඉස්සලා අවදි කරන්න ඕනේ. එහෙමයි එහෙමයි. අවදි කරන්න ඕනේ. ඒකට මේ සත්‍යම දේශනා කරන්න වෙනවා. මෙහෙම මේ අපි කෙනෙක් ඉන්නවා කියන එක පොඩ්ඩක් අර නැගිටලා කූද්දනවා වගේ දෙයක් සිද්ධ ඒක තමයි ඔය පටාචාරට වෙන්නේ හීනෙන් නැගිටිනවා. ඒ කියන්නේ අර හීනෙන් කවුරු හරි වතුර එකක් ගහනවා වගේ පටාචාරට තියෙන ඔක්කොම නැති වෙනවා. නැති වෙච්ච ගමන් හීන නැගිටිනවා. එහෙම නැගනේ සීයෙන් ඉන්න කියලා කිව්වේ නේද? ඔව්. ගොඩක් වෙලාවට මේ මිනිස්සුන්ට කරදර ඒවා එනකොට හීනෙන් නැගිටිනවා. නැගිටිනවා නැගිටිනවා. ඒකයි මේ ආස්වාද ආදීනව නිස්සාරණ දකින්නවා කියන්නේ. අන්න හරි. ආදීනෙට ආව ගමන් මේ ආස්වාදේ තුච්චක් බව එයාට තේරෙනවා. ඒකම නිස්සාරණේ තේනවා. මේ මේක මේක දකින්න ඇත්ත දකින්න. යථා යථාර්ථය දකින්න යථාභූත ඥානෙ ඊතරම සකස් එහෙමයි එහෙමයි එහෙමයි. ඒත් මෙතන ටිකක් තේරෙන දවසේ ඉඳන් මට තේරුණා ස්වාමීනි මේ ලෝකයේ රූපයක් ගැන බුදුහාමුදුරෝ දේශනා කරේ නැහැ. චිත්තේ නියති ලෝක කිව්වේ මේ සිත පිළිබඳවයි ධර්මයේ දේශනා කර බව මට හොඳට වැටුණා. ඊට පස්සේ එදා ප්‍රශ්න පහල කරා මොකක්ද ඇත්තටම බුදු පියාණන් දේශනා කරපු සත්‍ය කියලා. අන්තිමට තේරුණා මේක මනෝමය ලෝකයක සිද්ධ වෙන સિદ્ધාන්තයක් ගැනයි බුදු පියාණන් දේශනා කරේ. අපි සම්මතයේ සියල්ලක් කරගෙන සතරෙන් ජීවත් වෙන්න ඕනේ. ඇත්තට එදායින් පස්සේ තමයි මේ ලෝකේ සතරෙන්ම මිනිස්සු ජීවත් වෙන්නේ. නිවැරදිව ජීවත් වෙන කලාව කියලා මට තේරුණා ස්වාමී. මේ අවබෝධයෙන් පස්සේ තමයි ඇත්තටම කෙනෙක් ජීවත් වෙන්නේ. <laughs> අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම. එතකන් ඉන්නේ එතකන් ඉන්නේ අර නිකන් මොකක්ද අර බුදුහාමුදුරුවෝ කියලාගේ උම්මන්තකෙක් වගේ. පුතග්ජනයා උම්මන්තකයා කියලා බුදුන් වහන්සේ කියන්නේ බුදුන් වහන්සේ කියන වචන <laughs> අපි කියන්නේ බලනකොට බුදුන් වහන්සේ හොඳට කියනවා මේ අනිත් පැත්තට <laughs> බලනකොට එහෙනම් යථාකාරී තත්ත්වවාදී බුදුන් වහන්සේම කියලා ඉවරනේ කුඩුකා දැන් අපි කියනවා කුඩුකාරයා කියලා උම්මන්තකයා බලනකොට බුදුන් වහන්සේ කියනවානේ මේ හොඳට ඉන්න මිනිස්සු ඔක්කොම උම්මන්තකයෝ කියලා <laughs> පුතග්ජන මේ අවබෝධය නැත්තම් උම්මන්තකෙක් කියනවා ඒක පුදුමයි ඉස්සරහගෙන කියන්නේ පිස්ස දන්නේ පිස්සර පිස්සු කියලා පිස්සු වෙච්ච රාතන් වහන්සේ දකින්න මටත් ඔය පිස්සු තිබ්බ දැන් හොඳයි කියලා ආයෙත් ඉතින් ලෝකයා කරේ මේ පණවිඩ දෙන්න කොයිතරම් ඔබ වහන්සේලා කාරුණික වෙනවද මට හිතා ගන්නවත් බැහැ ඇත්තටම ඉතින් ඇත්තටම අපි මේ මේ අර බුද්ධ කියන ස්වභාවය අපි කියවනේ ස්වාමීන් වහන්සේ මේ මොහොතට අවදිය තුළ බුද්ධ ස්වභාවයට අවදි වෙන්නේ කියලා එහෙමයි එහෙමයි. පෙන්වුවා නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරන් කියන්නේ මේ හීනේ ඉන්නකන් යට නෑ සරණයක්. ඒකෙන් අවදි වුණොත් සරණයක් නෑ. ඇත්තටම ඇත්තටම. ඒකනේ. ඉතින් අපි පෙන්වන්නේ මේ ධර්මතාවයේ දැකීමයි නැති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරන්. <laughs> ධම්මෝ මේ සරණං වරන්. අපි කියවනේ මේ එනේන සිතේ මේකේ රහස තියෙන ඒක මේක එනේන තර දකින්න ඕනේ ඒකයි සංඝ කියන්නේ කියන්නේ. නැති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරන් කියන්නේ. ඉතින් තෙරුවන් සරණ යන්න පුළුවන් ඔබ වහන්සේ දැන් රුවන්වැලි සෑයට කියනවා නේද? දැන් නිය තමන්ගේට හිතටයි වදින්නේ එළියට එන දෙයක් නෙවෙයි. දැන් තමන්ගේම සිත අභ්‍යන්තරයේ විඥානයේ මිදීමට තමන්ගේ මේ ප්‍රභාස්වරයට තමන් නමස්කාර කරනවා. තමන්ගේම අභ්‍යන්තරයේ තිබිදීම මහා ප්‍රභාස්වර ලෝකයක් වගේ ඒ රුවන්වැලි මහාසෑයම අවදි වෙනවා. ඒක ඒ කියන්නේ ප්‍රභාස්වර ආලෝකයෙන් නැගිටිනවා. පුදුම විස්තර ප්‍රභාවේ ඔබ ඔබ වහන්සේගේ අභ්‍යන්තරයෙන් ඔබ වහන්සේ බුද්ධ පුත්‍රයෙක් බවට දැන්පත් වෙනවා. සම්මුතිය තුළ පැවිදි වුණා සම්මුතිය තුළ පැවිදි වුණා ඒක හරි නමුත් දැන් සැබෑ පැවිද්දව දැන් හම්බ වෙනවා දැන් තමයි ඔබ වහන්සේ නියම විදියට කුසලස උපසම්පදාවට එන්නේ දැන් උපසම්පදා දික්කනවා කියලා උපසම්පදා වාවේ ලැබෙන්න ඔතනින් <laughs> නේද එතනින් ලැබෙන්නේ අපි පේන්නන්නේ නේ පුදුමත් හිතෙනවානේ ඇත්තටම අපිව අපිව අවශ්‍යත් නැහැ රූපයක් අවශ්‍ය නැහැ කවුද කියලා අවශ්‍ය නැහැ බුදුහාමුදුරුවෝ බණ කියනවා ගොඩාක් අය කිව්වා ඒ ගිහි කෙනෙක්ද පැවිදි කෙනෙක්ද මං කිව්වා ඒක අදාළ නෑ කියන්න පණවිඩේ කවුද අන්න පණවිඩේ හරිනම් තේරුම් ගන්න අපේ හදවතට දැනෙනවා එච්චරයි අපිට අපි මේ ධර්මයේ නොදන්න කාලේ අපි මේ කිසිම කෙනෙක්ගේ රූපයක් බලන්නේ නැතුව සමහරවිට ධර්මයේමයි හොයයි කියන්නේ අපි අපි සම්තැනින්ම ගන්න ඕන දේ අපි අපි අපේ ධර්මයේ ගත්ත බුදුහාමුදුරුවන්ගේ පස්වක දවසක බුදුහාමුදුරුවෝ ගන්න ඕන ටිකද ගත්තා ආලාකාලාම ගාව ගන්න ඕන ටික ගත්තා ඊට එහා ධර්මයක් එතන නැති බව දැක්කා එතනින් එහා ඉතින් ඉඳීමෙන් පළක් නැති බව දැක්කා ඒ කියන්නේ කිසිම තැනක අපි ඇලුනොත් රූපෙට හරි නාමයට හරි අපි වැහෙනවා මාර්ගයේ වැහෙනවා ඇත්තටම මේ බාහිරේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ තුළ එතකොට ඒ කාටවත් අපි විවේචනය කරවත් කවුරුවත් කිසිම දෙයක් කිසිම අදාළ නැහැ. අපිට අත්නේ ධර්මයේ ධර්මයේ කියන්නේ දෙයක් නෙමෙයි. දැන් පොත කිව්වොත් දෙයක්. පොත කියලා දෙයක් නැහැ ධර්මයේ. එහෙමයි. ඒ ධර්මයේ තුල පුජ්‍යලයකුත් නැහැ. ඔය කියන එක නමක්වත් නැහැ. එතකොට අපේ භාෂාව ගොඩාක් වෙනම හීලා වෙනවා. වෙනම භාෂාව ගොඩාක් සීමා වෙනවා. ඒ කියන්නේ විතක්ක අඩු වෙනවා. ඇත්තම කිව්වොත් විතක්ක විතක්ක තියෙන්නේ මේ මේ විඥාන මායාව ඇතුලේ. අනිවාර්යෙන්ම විතක්ක ਵਿਚාරය ඒ කියන්නේ උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ ඔතනමයි තියෙන්නේ. <laughs> එහෙමයි. මට අන්තිමේ තේරුණා මේක වචනයෙන් කියන්න බෑ. ඇත්තටම වචනයෙන් 98%ක්ම කියන්න බෑ. යම් උපමාවකින් යමෙක් අර අම්මා කෙනෙක් ඇඟිල්ල දික් කරලා හඳට දරුවට පෙන්නකොට ඇඟිල්ල අර ඒ කියන්නේ මේක ලුණු ගහ වගේ අවදිය දැනෙන එක. මේ දැනෙන එක <laughs> ලුණු ගහ වගේ දැනෙන දැනීම දැනීම ඒ කාටවත් කියන්න බෑ. මේ අවදි වෙලා ඉන්නවා කියන්නේ කාටවත් කොට පිළිගන්නේ නැහැ. අර කවුරුද දැන් පොතක් කියන භූමියේ හීන දකින්න එක්කෙනයි අපි අද අපි දැන් ඔබ වහන්සේ කිව්වාගේ කොහොමද අපි අපිව සමාන කරන්නේ කියලා අපිවත් දන්නේ ඊට පස්සේ අපි කන්නේ වෙනවා එයා අපි කන්නේ නැහැ එයාට කන්නේ කියලා. ඊට පස්සේ එයා හොයනක අපි හොයන්නේ නැහැ එයා ලස්සනයි කියන කා එහෙමද කියලා අපි ආවා. ඊට පස්සේ පොතක් කියන්නේ අපි එළවන අපි දන්නේ. <laughs> මේවා මිනිහා මිනිස්සුද කියලා අහල් සයිස් එකට එනවා. ඉතින් ඇත්තටම එතකොට අපිට ඊට කලින්ම කියන එක හොඳයි. ආ මේ ඔබ පොඩ්ඩක් පාදද එයා පරිස්සම් වෙනවනේ අඩු ගන්න. එයා තමයි මොකක් හරි නෝනක් පහල කර ගන්නවානේ. මෙයා පොඩ්ඩක් මේ කතරාවේ මෙයාගෙන ඉන්නෝනි වගේ ඇති. එහෙමයි එහෙමයි. නැත්තම් අතරන වේ. ඔබ වහන්සේ දේශනා කරපයි ලුණු රස කාලා නැති කෙනෙකුට ලුණු රස ගැන ලියලා පොත්වල කොච්චර තිබ්බත් කීවට තේරෙන්නේ නැහැ නිකන් කාලා බැලුවොත් එතනම දෙන්න මෙතයි වෙනවා නිසා මේ මුළු ඔක්කොම පොත් ටික කරේ තියාගෙන ගියත් මේක අවබෝධ වෙන්නේ නැහැ පොත් ටිකේ පොඩ්ඩක් දැවටිලා වාඩි වෙලා නිදාතේ හොයලා බැලුවොත් තමයි අභ්‍යන්තරේ පිටතේ ඒක කොහෙවත් දුවන්න ඕනේ නැහැ නේ තමන් ඉන්න තැනම තේරුම් ගන්න පුළුවන් එකක් නේ ස්වාමීන් වහන්සේ. කොහෙවත් යන්න ඕනේ නැහැ. ඔබ ඔබ වහන්සේ දැන් ඉන්නේ තනකොළ ගහක් යට හරිද? ඒ කියන්නේ ගහක් යට හරි. තනකොළ පිටේ ඉඳලා හරි. වැලිට ඔතනද টয়ලට් එකේ හිටියත් කමන්නේ. ඔබ වහන්සේ ඉන්න තැන කිසිම අදාළයක් නැහැ ධර්මයේ වැඩේ. අපිට මේ ධර්මයේ රහත්වා රහත්භාවයේ ලැබිලා තියෙන හැටි දැක්කම තේරෙනවා. මේකට තැනක් නැහැ. ඉරියව්වක් නැහැ. අවබෝධය තියෙන්නේ මේ මේ බාහිරේ නෙමෙයි. එහෙමයි. නිස්සත්ව නිජීව සංයෝග කියන ගන්නේ නේ බුදුරජාණන් අපිට ඒක වැටෙනවා ස්වාමීන් මේ ධර්මය අවබෝධය ගෙනෙනකොට මේ <laughs> ඉතින් ඉතින් <laughs> ස්වාමීන් වහන්සේ මේ පණිවිඩය තමයි අත්‍තරම අපිට දෙන්න ඕන කවදාවත් ඒ කියන්නේ මේ ආර්ය භූමියට ප්‍රවේශ වෙන එකත් ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ උපදින්නේ එතනයි ඒ වගේම එතරම් කෙලෙෂය වෙන්නේ එතනයි අපි උපසම්පදා වෙන්නේ එතරම්යි අපේ සැකහැම ඇත්තටම ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ හීනෙන් නැගිටීමක් මේතන මේ ක්ෂණයෙන් එහා ලෝකයක් අපිට හම් වෙන්නේ නැහැ ක්ෂණය කියන්නේ එහා අරිනවා ඒ ක්ෂණේ ඈ වහනකොට මේ ක්ෂණය ඉවරයි ඔතනින් එහා අපිට මරණයක්වත් නැහැ උප්පත්තියකුත් නැහැ නෑ නෑ නෑ මෙතන ඉපදෙලා සලායතන නිරෝධෝ නිබ්බානෝ කියලා තේරෙනවා. ඇහැ අරිනකොටම සලායතනේ ඇදිලා ඇහැ වහනකොටම සලායතන නිරෝධ වුණා. එතනම නිවන් ගියා. හරි පුදුමයි. මේක දැන් හැමතැනම දකින්නවා කියන්නේ ප්‍රභාස්වර සිත හැමතිස්සෙම අවදි වෙලා බලනකොට. එහෙමයි එහෙමයි. අද කාලේ නැවත බුද්ධෝත්පාද කාලයක් ඇවිල්ලා තිනවා මම නම දකින්නකොට තේරුම් ගත්තා. හරියටම හරි. මේක තමයි දාන්න ඕන නම වෙන කෙනෙක්ගේ නමක්වත් අදාළ මේ නම ඕන කෙනෙකුට තියෙනවා. ඕකේ දාන්න මොකක් හරි නම අපි ආම් කපිල කියන කපිලා කී දෙනෙක් ඉන්නවා. එහෙමයි. දැන් රූපේ ගාම රූපේ වෙනස් වෙනවානේ. ඒව හරියන්නේ නැහැ. ඔය එකක්වත් අනිත් මේ ඔක්කොම තියෙන විඤ්ඤාණය ඇතුලේ ඕවා වැඩක් නැහැ. ඒක එක බිඳුවක්වත් ඇරෙන්නේ ඒක හොයාගෙන යන අපි කියලා ඉතින් අපිට කරන්න දෙයක් නැහැ ඔගොල්ලෝ ඉතින් හොයාගෙන ඕ බලන්න අපිට උනොත් දන්නේ ඉතින් <laughs> මම මම කල්පනා කරලා දැනින් මේ ලෝකයට මේ පණිවිඩ දෙන්න විසුණුහන්සලා බොහෝ ඔබ වහන්සලා වගේ අය පහළ වෙනවා නම් කොච්චර එකක්ද මේ අද ධර්මේ නාමයෙන් අධර්ම වෙන පෙනී තින්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් අපි මොකද කරන්නේ? නම් ඇත්තටම ගොඩක් වෙලාවට ඔය සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේ පොඩ්ඩක් අපි කිව්වට මේක මෙනෙහි කරන්න ඔය ඔය භාෂිතය තුළ අපේ ආම්දුරෝ මහා අතරම ප්‍රීතියකින් තමයි අදහස් කොම එන්නේ. ඒ විතක්කයක් ඒ ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ ටිකක් ඔබ වහන්සේට වඩා tempත්ව විමර්ශනය කරොත් ඔබ වහන්සේට දැනෙයි මේ අවධිය තුළට එනකොට සමහරට ওই ටික ඔක්කොම ලීලා යයි. ඒ අර තියෙනවා ටිකක් ඒ ටික ඒ ටික දැන් දූවිලි වගේ සුද්ධ කරලා දාන්න ඕනේ පිඹල අරින්න ඕනේ අපේ ස්වාමීන් වහන්සේ. <laughs> එහෙමයි එහෙමයි එහෙමයි. මෙතන තේරෙනකොට හීනෙන් අවදිලා මහ විහිළුවක අපි හිටිය කියලා ඒකට සිනා යනවා තමයි. අර ඒක තමයි ඇත්තම යම් කෙනෙක් දැන් අපි මේක තේරුම් ගත්තන් පස්සේ මම බැලුවා කවුද මේක කියන කෙනෙක් ඉන්නේ කියලා. ඇත්තටම අන්තිමේ දේශනාව අහන්න කොහෙවත් නැහැ. ඔබ වහන්සේගේ දේශන ඇහෙනකොට මම හිතාගත්තා මේ වෙනකනුත් කෙනෙක් දන්නේ නැහැ. අපිවත් දන්නේ අපි කවුද කියලා එහෙම බැලුවොත් ඒ අපි කියන්නේ. <laughs> ඉතින් තමන් ඔබ මගේ නම අහනවා මම මගේ නම කොහොමද කියන්නේ මට නමක් නැතිකොට කියලා තමයි අපිට කියන්නේ මම ওই නම <laughs> වෙනස් කරන් ඉන්නේ කියලා අහුවොත් කියනවා මම අපි ඇත්තටම කියන උපයන් සතිය ඔක්කොම අපි අයින් කරන් ඉන්නේ කියලා වෙනස් කරන් ඉන්නේ කියලා <laughs> එතකොට ඉතින් මොකක් කියන්නේ කවුද ඕක මකලදාගෙන ඉන්නේ කියලා කිව්වොත් කියන්න දෙයක් නැති වෙනවා උපයන් සතිය කියන නම තියෙන්නේ මම ඕකද ඉරෙස් කරන් ඉන්නේ කියලා කිව්වොත් කියන්න දෙයක් නැති වෙනවා එහෙනම් ඔන්නාසේ કોઈ පළාතේ ඉන්නේ කවුද ගිහිද සයිද ඕවා යන්න කට්ටි ඉස්සෙල්ලා අගමුල් කිසිම පාඩාවක් නැහැ එහෙමයි එහෙමයි කියන්නේ ස්ත්‍රියද සෙද්ද බාල මහලු තරුණ මොන අන්‍යගම කියන ඒ ඒවා අදාළ නැහැ ස්වාමීනි ඔබ වහන්සේට කියන්න අපි ඔය සමහරලාට අපි ඔය හොයාගෙන ගිහිලා ආරාණවල සමාතෝ ඔය කඳු මුදුන් වලට වෙලා දවස් ගණන් ඉන්නවා. ඔය වික්‍රමන්තලා දන්නවා දැන් අපි අපි ගැන දන්න වික්‍රමන්තලා <laughs> දැක්කොත් එහෙම දන්න මේ ආවල් මාත්‍ය කියලා. කඳු මුදුන් වල දවස් ගණන් ඉන්නවා. ඇත්තටම මේ මිනිස්සෙක්වත් නැහැ. ඇත්තට අපේ ධර්මයේ ඒ තුල අපි දකිනවා. අපේ ධර්මයේ තියෙන අපේ හිත අභ්‍යන්තරයෙන් මිදෙන එකනේ. ඒවට මේ බාහිරය අදාළ නැහැ. අපි අපි අපේම ඇතුළාන්තයෙන් මිදෙනවා. මේ බල්ලොකට ඉලිස් වෙන්නේ ගස්කොලන් විතරයි. නමුත් අපිට අපේ ඇතුළාන්තේ මායාවයි ඔක්කොම පේනවා. යවන්න ඕන එකයි යුත්තේ ඔක්කොම මෙතනම අර එකත් එක්කම ඉන්නේ. එයා ඇතුලේ මේ ආත්ම දිට්ඨියනේ. <laughs> මා මාගේ ගමනක්ම එවහන්ස කියලා තියෙන මං ගල් වෙනවල <laughs> රෑ 12ට එකටත් ගල් වෙනවල වාඩිලා නිදාගෙන ස්වාමීන් වහන්සේ මිහින්තලේ මිහින්තලේ අර එහා පැත්තේ තියෙන ওই ගල්ලේ ඉඳලා තියෙනවා. ආ එහෙමද? ඒ ඉඳලා තියෙනවා. ඕකේ ඕකේ ඉන්නවා. ඔයක දිලියකුත් තියෙනවා. ඕකේ ඉඳලා තියෙනවා. ඉතින් මම රෑ 12කට දෙකට දල්තලාවල තනියම භාවනා කරා මිනිස් පුරුටක් නැති තැන්වල ස්වාමීනි කිලෝමීටර් 3-4ක් පින්ද පාත වැඩම කරලා පාඩුවේ මොකද්ද බුදුසයන්වන්ස ඇත්තටම මේ මම අන්තිමේ ඇඬුවා ඇඬුණා අන්තිමේදී අනේ කවුරුවත් නැහැ අපිට අපි නොගිය තැනන්න ගිරිහඩු සෑය පිටියා ගිහිල්ලා ගිරිහඩු සෑය පිටිපස්සේ චෛත්‍ය පිටිපස්සේ කැලයක් තියෙනවා හා හා ඔහෙත් ගිහිල්ලා හිටියා ඔය හාමුදුරුවෝ දන්නවා මේ සමහර අය අපිව එලවන්නත් උත්සාහ කරනවා පිස්සුයි කියලා හිතලා එහෙමයි <laughs> මමත් ඔය කුඩින්බික ලම්පාරේ ඒ කැලෙත් හිටිය සාන සෑහෙන කාලයක් ගිහිල්ලා. ඉතින් මම නොයිද මුලක් නැහැ. මේ සමහර මේ සත්‍ය අපිට හමු වෙන්න හේතු ඒක වෙන්නේ. අපේ වීරිය වෙන්නේ. අනිවාර්යෙන් වීරයයි සර්. අපේ නිහතමානීභාවය අවදා අපි පාපිස්සක් මම කියන හැම වෙලෙම අපි පාපිස්සක් බඳ අපිට එහෙම නමක්වත් ගමක්වත් මේ මේ ධර්ම වැඩෙන්න මූලිකම સિદ્ધාන්තය අවංකකම්. අවංකව. ඇත්තටම හරි. ඔබ වහන්සේගෙන් මම හැමෝටම කියන හැමෝම අවංක වෙන්න මේ මේක තමයි එකම තියෙන සුදුසු තමන්ගේ තමන්ට තමන් අවංක වෙන්න ඕනේ ඒ කියන්නේ තමන්ගේ හිතේ ඒව තමන්ම දකින්න ඕනේ මේක මේක නෙමෙයි මේක දිය මේක නැති තමන්ගේ තමන් මිදෙන්නේ තමන්ගේ තමන් දකින්න ඒක තමයි ඇත්තටම මෙතන අපි කියන්නේ අර අවදිය වෙන තැන හොඳට පේනවා කියලා ඒ තමන් සිතුවිලි වලට අයිති නැති ස්වභාවයකට අවදි වෙනවා ඒ සිතුවිලි වලට ඇති වෙන ස්වභාවයක ඉඳිමි තමන් තමන්ගේ සිතුවිලි වලට තමන් අයිති නැති වෙන ස්වභාවයක් දැනෙනවා කියන. ඒ ස්වභාවය තුළ තමන්ගේ කටයුතු සිද්ධ වෙනවා. අර සෙනඟ ගොඩක් ඉන්න සිතුවිලි වලට. හැබැයි තමන් ඉන්න තැන තමන්ට දැනෙනවා එහෙම එහෙම නැති ස්වභාවයකින් තමන් ඉන්නේ. හරි පුදුමයි. මේ එළිය කෑකෝ ගන්නවා. හැබැයි ඒක ඇතුලේ තමන් කිසිම දෙයක් නැති වෙනවා. ඔන්න ඔය ස්වභාවයට අවදි වෙන ස්වාමීන් වහන්සේ. හරි දියුණුව. අර ශාස්ත්‍රියක් හැටියට දෙපැත්ත දකින්නවා නේද? එතකොට අවසාන චුතිසිත යන්නේ අර සිතුවිලි වලටනේ. ඒ ඒකේ තමන්නේ. නෑනේ. ඔතන හරි පුදුම හිතෙනවා. ඔක කාට හරි කිව්වොත්. ඒක කෙනා පිළිගන්නේ නැහැ. ඒක කෙනා මොනවා හිතයි දන්නේ. හැබැයි මෙහෙම අවදියක්. එහෙම ඔබේ අනුන්ද සම්බන්ධකේ ඒක නෙමෙයි ස්වාමීනි බුදුරජාණන් පෙර නොසිරු කර්මයක් කියලා මේක අර බමුණු අහනවානේ උපපාදේ බුදු වුණානේ දැන් සතුටුද කියලා බමුණ මොනවා ලැබුණාද කියලා අහනවා එහෙනම් සත්‍ය රාජ්‍යය වෙන්න හිටිය ඔබ වහන්සේට ඒක අයින් වුණානේ මොනවා නොලැබුණාද කියලා අහනවා లేకపోతే దేనికున్నాను నొలగడం దేనికున్నాను అంటే లవ్వాన్ని కిందకు తిరిగి నది బాబు ఏనుగులు అవసరం సార్ సాధు సాధు వాంతులు ಹೆಸರು ತೀರಿ ಮಹಾಭಾಗ್ಯ ಕಪಿಟ ಮಾಲ್ಗೋಡದ ಆಗಿದ್ದಕ್ಕೋ ಮತ್ ಮಠ ಇತ್ತು ನಾ ಅವಧಾರಿ මොනගේනෝ කතා කරනවා අපි එහෙනම් ස්වාමීන් වහන්සේ මේ ඇත්තටම දැන් අපි මේ දැන් කියන්න කියලා යන්නේ ෆෝන් එක ස්වාමීන් වහන්සේ එහෙම තේරුවන් සරණයි ඒ ඒ ඒ ඒ ඒ දීප පණිවිඩේ ඉතාම වැදගත් ස්වාමීන් වහන්සේ හරි හරි හරි එනවා මේ මොහොතට අවදිය කියන තැන තාම තාම වැදගත් එහෙමයි එහෙමයි එන උනාපින්නා තෙරුවන් සරණයි වහන්සේට තවත් මේ ශාසනයේ চিරත් කාලයක් මේ දේශනා පවත්වන අහිංසක ලෝසත්‍යද ධර්ම දේශනා කරන සත්‍ය ධෛර්ය ප්‍රඥාව තවත් පහළ වෙලා අපිටත් මේ දේශනා කරන් සත්‍ය ධෛර්ය ලැබේවා ස්වාමීනි. තෙරුවන් සරණයි නේ. හරි